ඊළඟට ලක්මාලි මහත්මිය එරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ ගොඩාක් කරුණ ඉගෙන ගත්තා. හරිම සියුම් සියුම් අද දිනේ මට අර පළමුවෙන්ම අහපු මහත්මයාගේ ප්‍රශ්නයත් එක්ක මට ඒක චූටි පොඩි ගැඹුරක් චුට්ටක් හිතා ගන්න ඕන වුණා. දැන් ස්වාමීන් වහන්සේ පංචේන්ද්‍රයන්ට අරමුණු අරමුණු වෙනකොට ඒවා විපාක වශයෙන් අරමුණු පැමිණෙන්නේ. ඒ කියන්නේ අර ඔබ වහන්සේ කිව්වා වගේ අපේ සංසාරික හුරු උපාදානස්කන්ධි ස්වභාවය මේ එතකොට විපාක වශයෙන් අරමුණේ ස්වභාවය හැම වෙලෙම විපාක එහෙම නේද සානි විපාක වශයෙන්. එතකොට ඒ විපාක අරමුණ සම්බන්ධව අපට ඇති වෙන සිත විපාක සිත. ඒ අරමුණ දැනගන්නේ විපාක සිතකින්. එහේ ස්වාමින් වහන්සේ. එතකොට මනාප අමනාප බව එක ඒ පුද්ගල ස්වභාවය මත සිද්ධ වෙනවා. සහ අරමුණට මනාප අමනාප බවක් ඒක තිබිය එතන මට හරියටම කොහොමද විග්‍රහ කරගන්නේ කියලා තේරෙන්නේ නැහැ ස්වාමින් වහන්සේ දැන් මට ඒක මතක් වෙන්නේ දැන් භාග්‍යවතුන් වහන්සේත් සමහර දේශනාවල තියෙන්නේ අර ඔව් විහෙර වහන්සේ දැක්කම ඔබතුමේ අහන්න යන ප්‍රශ්නේ මට තේරෙනවා දැන් බුදුරජාණන් වහන්සේටත් කටුක වූ අමනාප වූ වේදනාවන් ඇති වුණා. ඒ ඇති වුණේ කාය වේදනා හැටියට. මොකද චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන කියන හතරම උපේක්ඛා සහගතයි. කාය විඥානයේ පමණක් දුක්ඛ සහගත හෝ සුඛ සහගත වෙන්නට පුළුවන්. එතකොට තථාගතයන් වහන්සේට පවා බුද්ධත්වයට පත් වුණාට පස්සේ පිරිනිවන් පානතෙක් උන්වහන්සේට යම්කිසි කායික දුක් වේදනාවක් ඇති වුණා නම් එහි කටුක බව, එහි රළු බව උන්වහන්සේට දැනෙනවා. ඒ දැනෙනකොට ඒ දුක්ඛසහගත කාය විඥානය උපදින්නේ අර සාංශාරික අකුසල කර්ම විපාකයක් හැටියට. සුඛසහගත කාය විඥාන ඇති වෙන්නේ සාංශාරික කුසල විපාකයක් හැටියට. හැබැයි තථාගතයන් වහන්සේ දුක්ඛ සහගත කාය විඥානයක් ඇති වුණත් සුඛ සහගත කාය විඥානයක් ඇති වුණත් එය තෘෂ්ණා නිශ්චිතව ඒක සුඛ සහගතව දැනෙන කාය විඥාණයෙන් පසුව ඒක තෘෂ්ණා මූලිකව පිළිගන්නේ නැහැ. ඒ වගේම දුක්ඛ සහගතව ඇති වෙන කාය විඥාණය පටිඝ මූලිකව පිළිගන්නේ නැහැ. දැන් ප්‍රත්‍යඥයාට තියෙන ප්‍රශ්නේ තමයි සුඛ සහගතව ඇති වෙනකොට තෘෂ්ණා මූලිකව ඒක පිළිගන්නවා දුක්ඛ සහගතව ඇති වෙනකොට පටිඝ මූලිකව පිළිගන්නවා ඊළඟට චක්කුසෝත ඝාන ජීවහාවලෙන් ඇති වෙන්නේ උපේක්ඛා සහගත සිත් නිසා රහතන් බුදුරජාණන් වහන්සේ සහ රහතන් වහන්සේලාට ඒවා පිළිබඳව කැමැති ආකාරයකින් දකින්නට පුළුවන් ඕන්නම් පටික්කුලාකාරයෙන් දකින්නට පුළුවන් ඕන්නම් අපටික්කුලාකාරයෙන් දකින්නට එතකොට ඕනනම් ලෝක සම්මතාකාරයෙන් කතා කරන්න පුළුවන් ඕනනම් පරමාර්ථ වශයෙන් කතා කරන්න පුළුවන්. දැන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී දැක්වෙනවානේ භාවිතේන්ද්‍රිය පුද්ගලයාගේ ස්වභාවය පටික්කුලේහි අපටික්කුල සංඥාව ඇති කරගන්න පුළුවන් අපටික්කුලේහි පටික්කුල සංඥාව ඇති කරගන්න පුළුවන්. ඒතර කොහොමද එහෙම කරන්නේ? දැන් අපි පිළිකුල් කියලා ගන්නෙ ඒකත් එක්තරා ලෝක සම්මුතියක්. දැන් අර මනතුංග මහත්මයා කිව්වේ අර කොටට ඇඳගෙන අර විදිහට අශීලාචාර විදිහට හැසිරෙන අය දකින්නකොට Tamanට නිකන් පිළිකුලක් ඇති වුණා කියලා. එතකොට මේ පිළිකුල කියලා කියන්නේ අපේ අපි ගොඩනගා ගන්න සම්මුතිය. නැත්තම් එතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජාදී මේ රූප කලාප රූප 28ක් සහ සිතත් චෛතසික ධර්ම 52ක්. ඔය ටිකනේ තියෙන්නේ. එතකොට ඒවාෙහි අමුතුවෙන් පටික්කුල වශයෙන් නොගෙන ඒවා පරමාර්ථ වශයෙන් දකින්න පුළුවන්. රහතන් වහන්සේට එතකොට ඕනනම් අසුචි ගොඩකුත් ආහාරයකුත් දෙක දිහාම එක වගේ දකින්නට පුළුවන්. මේකෙත් තියෙන්නේ පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජ. අතන තියෙන්නේ පටවියාපෝ තේජෝ වර්ණ ගන්ධ රසෝජ. ඒ විදිහට නුවණින් දකිනකොට උන්වහන්සේට අසුචි පිටේ සහ ආහාර පිඩේ දෙකෙහි අමුත්තක් පේන්න දෙකම අපටික්කුල සංඥාවෙන් ගන්නට පුළුවන්. ඒ වගේම ඕනනම් අසුචි පිට යම් ආකාරයේද පටික්කුල. එතන මෙතන තියෙන්නේ ඒ ටිකමයි. එහෙමනම් මේ මෙතන අමුතුවෙන් ප්‍රියශීලීව ගන්නට දෙයක් නැහැ කියලා පටික්කුල සංඥාවෙන් මේක දිහා බලන්නටත් පුළුවන්. ඒ උන්වහන්සේලා ඉන්ද්‍රිය පුහුණු කරලා තියෙන නිසා. හැබැයි කාය විඥානයේ පමණ Tamanට ඕන ඕන විදිහට ගන්න බෑ ඒක ස්වභාවයෙන්ම දුක්ඛ සහගත හෝ සුඛ සහගත ස්වභාවයෙන් දැනෙන්නේ ඒකට ප්‍රතික්‍රියා දක්වන ආකාරය වෙනස් වෙන්නට පුළුවන් එතකොට චක්කුසෝත ගහන ජීවහවලින් ලැබෙන දේවල් ස්වභාවයෙන්ම උපේක්ඛා සහගත විදිහට ලැබෙන්නේ ඒවා පිළිබඳව දෙවනුව ප්‍රතික්‍රියා දක්වන ආකාරය වෙනස් වෙන්නට පුළුවන් මට පොයින්ට්ස් දෙකම අහු වුණා ස්වාමීන් වහන්ස අර මේ සිත සිතේ ගැන උපේක්ෂාව ඒ පොයින්ට්ස් දෙක මට අහු වුණා ස්වාමීන් බොහොම පිං ඒක මං චූටි තව චූටි අහන්න ඕනේ. ඒ කියන්නේ අපිට කොහොමත් අරමුණ අපිට මනාප අමනාප ලෙස දැනුණකොට හැබැයි අපි සති සම්පජන්නව ඒකේ සංකත භාවය, උලාරික බව, පටිච්ච සමුප්පන්න භාවය අර ඔබ වහන්සේ කිව්ව ගොඩක් කිව්ව පොයින්ට්ස් ටික ගොඩාක් පින් ස්වාමීන් වහන්සේ ඒක ගොඩාක් හොඳට අවබෝධ වුණා. ඒක මං අනිත් එක දැන් භාගතුන් වහන්සේ අර විහා මට මතක නෑ එහෙම වචන වලින් කියන්න විහාරයක් දැක්කහම කියනවනේ ඒක. ඔව් ඒ කියන්නේ උන්වහන්සේ පිරිනිවන් පාන්න වඩිනකොට රමණීයං වේසාලිය. ඔව් ඒ විදිහට විශාලා මහනුවර රමණීයයි කියලා උන්වහන්සේ සිහිපත් කරනවා. එතකොට ඇත්තටම එතනේ රමණීයයි කියලා කියන්නේ මේ මේ ලෝකය තුල ලෝක සම්මත ආකාරයෙන් උන්වහන්සේ ඒ පිළිබඳව දකිනවා. දැන් ඕක අර සෙන් කතාවක ලස්සනට කියනවා මේ සාමාන්‍ය සාමාන්‍ය පුද්ගලයෙක් මලක් දැක්කහම මේ මල ලස්සනයි කියලා කියනවා. ඒ මල ලස්සනයි කියලා කියන්නේ තෘෂ්ණා මූලික අදහසකින්. ඊට පස්සේ එතනත්තා විදර්ශනා කරන්න පටන් ගත්තට පස්සේ මේවා තියෙන පරමාර්ථ ධර්ම මේවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ වලින් යුක්තයි මේවා අපි මානසිකව ඒකට අගයක් සංකල්පයක් කාම සංකල්පයක් මනසින් ආරෝපණය කරනවා විනා මේක ඇති දෙයක් නෑ කියලා දකිනකොට එයා ඊට පස්සේ මල දිහා බලන්නේ මේක නිකන් නිස්සාර දෙයක් අපි මේ නිකන් මනසින් හදාගන්න අර්බුදයක් විතරයි මෙතන තියෙන්නේ මේවා ගත යුතු මොකක්වත් නෑ නිකන් ශුන්‍යයි වගේ ඒක දකින්න උත්සාහ කරනවා. අර විදර්ශනාව ප්‍රගුණ කරනවා. ඊට පස්සේ විදර්ශනා ඥාණයෙන් සම්පූර්ණ මේකේ යථාර්ථය දැකලා කෙලෙස් ප්‍රහාණය කළාට පස්සේ නැවත එතනටට මල ලස්සනයි කියලා දකින්න පුළුවන්. ඒ දකින්නේ ලෝක සම්මත ආකාරයට මේ පවතින දේවල්. එතකොට එතන ලස්සනයි කියලා කියන්නේ යම් කිසි දෙයක ප්‍රകൃතිය ස්වභාවය ඒ ආකාරයෙන් පවතිනකොට එතන විකෘතියක් නැතිනම් ඒක ස්වභාවික විදිහට විචිත්‍රවත්ව පවතිනවා නම් ලෝක සම්මතයේ හැටියට ඒක විචිත්‍ර වූ ප්‍රසන්න වූ දෙයක්. හැබැයි ඒක ප්‍රසන්න දෙයට ප්‍රසන්නයි කියලා කතා කරන්න පුළුවන් තමන්ගේ මනසේ ඇල්මක් නැතුව. ඒතකොට රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අන්න ඒ විදිහටයි ඒක දිහා දකින්නේ. ඒකයි අර පටික්කුලෙහි අපටික්කුලාකාරයෙන් දකින්නත් පුළුවන් අපටික්කුලෙහි පටික්කුලාකාරයෙන් දකින්නටත් පුළුවන්. එතකොට අනිත් අය විශාලා මහනුවට නොයෙකුත් දුර්වලකම් එතන ගණිකාවොත් ඉන්නවා මෙහෙමත් ප්‍රශ්න තියෙනවා කියලා දකිනකොට බුදුරජාණන් වහන්සේ සියලු දෙනාගෙන් යුක්ත විශාලා මහනුවර රමණීයන් ආනන්ද වේසාලියන් කියලා බුදුරජාණන් වහන්සේට දේශනා ප්‍රකාශ කරන්න පුළුවන් අර ලෝක සම්මත ආකාරයෙන් ඒ ධර්මයන් ක්‍රියාත්මක වෙන දිහා බලලා උන්වහන්සේට ඒ විදිහෙන් ප්‍රකාශ කරන්න පුළුවන් අර සුළු සුළු දේවල් වල ගැටීමක් නැතිව. එතකොට ප්‍රතඥයා Taman කැමති දේ දකිනකොට ඇලෙනවා Taman අකමැති දේ දකිනකොට ගැටෙනවා බුදුරජාණන් වහන්සේට සමස්තය දිහාම ඕන්න ප්‍රසන්නාකාරයෙන් දකින්න ඕන නම් එහෙම දකින්න පුළුවන් ඒ සියල්ලක්ම නිස්සාරාකාරයෙන් දකින්න පුළුවන් නම් එහෙම දකින්න පුළුවන් මොකද භාවිත මනසක් ඇති නිසා ප්‍රඥාවේම ඇතිතල නේද ස්වාමීන් ස්වરૂපය දැන් අපි ප්‍රඥාව ගැන කතා කරනකොට විශේෂයෙන් තථාගතයන් වහන්සේගේ පංචවිධ ඤෙය්‍ය මණ්ඩලය එන සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ ප්‍රඥප්ති. එතන සංස්කාර වශයෙන් හේතුඵල වශයෙන් සැකසුණු හැටි දකිනවා. විකාරයව විකෘති වෙන ආකාරය දකිනවා. ඊළඟට ලක්ෂණ ත්‍රිලක්ෂණය සහ අනන්‍ය ලක්ෂණ දකිනවා. ඊළඟට නිර්වාණ මේක සම්පූර්ණයෙන් නැවත නොහට ගන්නාකාරයෙන් නිෂේධ කරන ආකාරය දකිනවා. ඒත් එක්කම ප්‍රඥප්තිය. ලෝක ලෝක ප්‍රඥප්තිය. ප්‍රඥප්තියක් දකිනවා. ප්‍රඥප්තිය නොදක අර පරමාර්ථය විතරක් දකිනවා නම් ඒත් නැත්තගේ ඥානය පූර්ණ නැහැ. එතකොට පරමාර්ථය නොදැක ප්‍රඥප්තිය විතරක් දකිනවා නම් ඒතරත්තගේ ඥානයත් පූර්ණ නැහැ. එතකොට සාමාන්‍ය ලෝකයා දකින්නේ පරමාර්ථය නොදැක ප්‍රඥප්තිය පමණයි. අර විදර්ශනා මාර්ගයට යොමු වුණාන් පස්සේ ප්‍රඥප්තිය සම්පූර්ණයෙන්ම නොසලකා හැරලා පරමාර්ථය විතරක් දකින තැන එතන කතා කරන මට්ටමටපත් වෙනවා. මොකද දැන් ඒතනත්තාගේ ප්‍රධාන ඉලක්කය එතන මතු කරගන්න. එතන හරියට මතු කරගෙන දැක්කට පස්සේ දැන් ඔහුට යලි ප්‍රඥප්තියයි පරමාර්ථය දෙකම දිහා මධ්‍යස්තව බලන්න පුළුවන්. මොකද සිත පිරිසිදු නිසා. සිත පිරිසුදු නිසා අර කිලිටි මනසක් තියෙනකොට කිලුටත් එක්ක ඇලෙනවා ඊට පස්සේ කිලුටෙන් මිදෙන්න උත්සාහ කරනකොට ඒ කිලුටත් එක්ක ඇලෙන්න තියෙන අවස්ථා පුළුවන් තරම් ඛණ්ඩනය කරන්න උත්සාහ කරනවා කිලුටෙන් නිදහස් වුණාට පස්සේ විවෘත මනසින් ලෝකය දිහා අනිත්‍ය දකින විදිහට නිදහස් මනසින් දකින්නට පුළුවන්කම තියෙනවා හිසයින් මාස්ටර් එකටම අර ඉෂ්ඨකාන්ත මනාප ඒ ස්වභාවයත් ඒ ඒ ඒකත් එක්කම ගැලපිලා යනවා. එහෙමයි නේද? ඒ කියන්නේ දැන් කුසල විපාකයක් හැටියට ඉෂ්ට විපාකයක් ලැබෙනකොට ඒක ඉෂ්ට විපාකයක් හැටියට දකින්න පුළුවන් ඇලෙන්නේ නැතුව. ඒතකොට පුතඥයාට කුසල විපාකයෙන් ඉෂ්ට විපාකයක් ලැබෙනකොට ඒකත් එක්ක ඇලෙනවා. ඒ වගේම සමහරලාට ප්‍රතඥයාට කුසල විපාකයේ හැටියට ඉෂ්ට විපාකයක් ලැබුණාට ඒකත් එක්ක ගැටෙන්නත් පුළුවන්. දැන් බුද්ධ දර්ශනය කියන්නේ ඉෂ්ට විපාකයක් කුසලයෙන් ලැබෙන. හැබැයි දේවදත්ත හඳුරන්ට බුද්ධ දර්ශනයත් එක්කලා වෛරය, ද්වේෂය හටගත්තා. ඒ මොකක් නිසාද? ඒ සාංශාරිකව තමන්ගේ මනසේ තියෙන අර්බුදය නිසා. එතකොට බුද්ධ දර්ශනය දිහා ඉෂ්ඨකාන්ත මනාප විදිහට දකින්න දේවදත්ත හඳුනන්න බැරි වුණා. එතකොට දැන් අපි හිතමු පටික්කුල වූ මලකඳක් දිහා පණුව නලියන කුණු ශරීරයක් දිහා. එතකොට බුදුරජාණන් වහන්සේ බෝසත් අවදියේම උන්වහන්සේ අර සිවුර මහගන්න අර 16කගේ පණුව ගැවසෙන මල සිරුර ඔතලා තිබිච්ච රෙදි කඩ ගසා දාලා අරගෙන හොදලා උන්වහන්සේ සිවුර සකස් කරගන්න. එතකොට එහෙම සකස් කරගන්නකොට ලෝකයා පිළිකුල් කරනද උන්වහන්සේට අපටිකුල සංඥාවෙන් උන්වහන්සේ අරගෙන ඒ සිවුර සකස් කරගත්තා. එතකොට මේ ඕනම පැත්තකට මනස හසුරවන්න පුළුවන්. එතකොට දැන් විපාක හැටියට ගත්තොත් අර විදිහට පනෝ නලියන කුණු ගඳ ගහන එහෙම එහෙ කොතලා තියෙන වස්ත්‍රය කියලා කියන්නේ එතකොට දැන් මේක කුසල විපාකයක් නෙමෙයි. එහෙම එකක් දකින්න එක එහෙම එකක් ස්පර්ශ කරන එක එතකොට කුසල විපාකයක් නෙමෙයි. කුසල විපාකයක් නොවුනට කුසලය සඳහා ඒක දායක කරගන්න. දැන් අපි ඊට ඉහතත් කතා කළා දැන් බෝසතාණන් වහන්සේ ගිහි ගෙයින්නෙක් මොනානේ. එතකොට රජ සැප විඳපු, අමුදරුවන් ඇතුව හිටපු, අතට පයට වැඩකාරයෝ ඇතුව හිටපු සියලු යසයිසුරින් පිරිච්ච කෙනා එක රැයක් එළි වෙනකොට අමුදරුවෝ නැති, ගෙයක් දොරක් නැති, ඉන්න හිටින්න තැනක් නැති, කණ්ඩ දෙයක් නැති, වැරහැලි ඇඳගෙන අනුන්ගේ දෙපතුල ළඟ සිඟමනේ යදින කෙනෙක් බවට පත් වුණා. එතකොට ඒවා ඉෂ්ට විපාක නෙමෙයි. ඒවා අනිෂ්ට විපාක. හැබැයි අනිෂ්ට විපාකය තමන් සාදරයෙන් පිළිගත්තා. තමන් කැමැත්තෙන්ම ඒ මඟ හොයාගෙන ගියා කුමක් නිසාද එතෙන්දී උන්වහන්සේට වැදගත් උනේ ඉෂ්ටනිෂ්ඨ බවක් නෙමෙයි තමන්ගේ ඉලක්කයයි එතකොට මාරයා කියනවා යන්න එපා තව දින හතක් හිටියොත් සක්විති රජකම ලැබෙනවා එතකොට මේ පුණ්‍ය විපාක විඳින ඒ කුසල බොහෝ කුසල් කරගන්න පුළුවන් ඒ කුසලය අවශ්‍ය කෙනෙකුට ඒක කියන්නේ සැප අවශ්‍ය කෙනෙකුට ඒක කියන්න මගේ ඉලක්කය ඒක නෙමෙයි එතකොට දැන් මේ සැපයම බලාගෙන දුක පීඩාව ඒ කියන්නේ දුක පීඩාව කියලා අද ලෝකේ බොහෝ දෙනා හඳුනාගන්නේ මේ කාය පීඩා චිත්ත පීඩා දෙකන දුක්ඛ ලක්ෂණය නෙමෙයි. ඒතර මේ ඇඟේ අමාරුවයි හිතේ අමාරුවයි අඩු කරගෙන ඇඟට සුවය සිතට සුවය සොම්නස දැනෙන ක්‍රමයකට ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි ජීවිතය කියලා හිතාගෙන ඉන්න වේදනා ගරුක පුද්ගලයින්ට සුඛ සෝමනස්ස ඉෂ්ඨකාන්ත මනාප කුසල විපාකේ ඒගොල්ලන්ට ප්‍රණීතයි. හැබැයි වේදනාව පරම කොට ජීවත් නොවන වේදනාවම ජීවිතය කොට නොසලකන මේ නික්මීම අවබෝධය ප්‍රඥාව විමුක්තිය ජීවන ඉලක්කය කොටගෙන ඉන්න කෙනාට ඒක ඉෂ්ට විපාකද අනිෂ්ට විපාකද කතාවක් නෑ ලැබෙන්නේ මොකද්ද ඒකෙන් තමන්ගේ ගමන යන්නට අවශ්‍ය සාධක සම්පාදනය කරගන්න. ඒක රාජාචාහාමුදුරෝ කියනවා දේවල් නරක නොවි තියනවා නම් හොඳයි හැබැයි නරක වෙනවා නම් ඔබ ගැන කනගාටු වෙන්න එපා. ඔබ ඒක පොහොර කරගන්න දක්ෂ වෙන්න. නිසා තමන්ගේ ඉලක්කය පැහැදිලි නම් විමුක්තිය ප්‍රඥාව අවදි කිරීම ඒවා Tamanට පැහැදිලි නම් ඒ ගමන් මගේදී අපිට ලැබෙන්නේ ඉෂ්ට විපාකද අනිෂ්ට විපාකද කියලා හොය හොයා ඉන්න දඟලන්නේ නැහැ. ඒක නුවණින් තේරුම් ගන්නවා මේක ඉෂ්ට විපාකයක් මේක අනිෂ්ට විපාකයක් කියලා. හැබැයි දෙකෙන් මේ තනත්ත ප්‍රයෝජනය ගන්නවා තමන්ගේ ගමන අර වේදනාව පරම කොට සුඛ පරමවාදීව ජීවත් වෙන සත්වයින්ට තමයි ඉෂ්ට විපාකේ ප්‍රාර්ථනා කරමින් ඒ සඳහාම කුසල් කරමින් ඒ සඳහාම අකුසලයෙන් වළකමින් දුක අඩු කරගෙන යන්න උත්සාහ කරන්නේ පංචස්කන්ධය රැකගන්නට ඕන මේකට එන පීඩා අවම කරගන්න ඕන මේකට සැප දෙන්නට ඕන. ඇයි මේ පංචස්කන්ධය මම නිසා. ඉතින් අර සක්කාය දිට්ඨියත් එක තමයි ඒ අර්බුදය මතුවේ. පංචස්කන්ධයමයි මෙතන දුක්ඛය සංකිට්ඨේන පංච උපාදානක මේකමයි ප්‍රශ්නේ මේකමයි මායය කියලා හරියට දැක්කොත් විතරයි මේකෙන් මිදෙන්නටයි උත්සාහ කරන්නේ. ඒකෙන් මිදෙන්නට යන ගමනේදී සුඛ වේදනාද දුක්ඛ වේදනාද ඉෂ්ටද කාන්තද මනාපද අනිෂ්ටද අකාන්තද අමනාපද ඒ ඔක්කොම පංචස්කන්ධමයි. ඒ ඔක්කොම දුක්ඛස්කන්ධමයි. සුඛයත් දුක්ඛ දුක්ඛස්කන්ධය දුක්ඛයත් දුක්ඛස්කන්ධය. ඒ විදිහට දකින්න පුරුදු වුණාට පස්සේ ඒවා සුඛ මේ ඉෂ්ඨ විපාකද අනිෂ්ඨ විපාකද කියන එක එතනින් එහාට එතනත්තට අදාළ නැහැ. ඒ සාධකය තමන්ගේ ගමන් මගට යොදා ගැනීම පිණිස විතරයි නුවණින් දකිමින් වීරය කරන්නේ. ඉතින් මේ මට්ටමට වැඩුණාම තමයි එතනත්තා භාවිතේන්ද්‍රී වඩන ලද ඉන්ද්‍රිය ඇති පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. ඒ බඳු කෙනෙකුට තමයි මේ මේ ක්ලේශයන් අතික්‍රමණය කරන්න පුළුවන්. ඒ බඳු කෙනෙකුට තමයි අර ක්ලේශ මූලයන් උපුටා දමන්න පුළුවන්. ඒ මට්ටමට එනකන් අපි කවුරුත් ගිහි වුණත් පැවිදි වුණත් අපි දන් දෙනවා සිල් රකින්නවා භාවනා කරනවා අවසානයේ ඔක්කොම කරන්නේ මේ පංචස්කන්ධය සුවෙන් තියාගන්න. මේකට පැමිණෙන දුක් අඩු කරගන්න. ඉතින් එතකොට මේක රකින්න ඔක්කොම කරනවා. මොකද්ද මේ රකින්න උත්සාහ කරන්නේ? සියලු දුක් උපදවන දුක්ෙහි මූලය වූ මේ පංචස්කන්ධය. සාදු සාදු සාදු. ප්‍රඥාව අතිශය عشق اینه اینا ده